පින්තුනේ බුදුරජාණන් වහන්සේ අභිධර්මය තුල අපිට පෙන්වන්නේ සූත්‍රයට වඩා න්‍යායාත්මක පසුබිමක්. එහෙමත් නැතිනම් සූත්‍ර පිටකයට වඩා ධර්මතා ඔස්සේ යන විවරණයක්. සූත්‍රය පිටකයේ තුල දැක්වෙන සූත්‍ර දේශනාවල පුද්ගල නාම ගෝත්‍ර අවස්ථා නිදාන කතා මේ හැම දෙයක් සහිතවම විග්‍රහ වෙනකොට අභිධර්මයේ දැක්වෙන්නේ එක ධර්මතා සමූහයක් ලෙස මේ අනාත්මය ප්‍රකට වෙන විදිහට අනිත්‍යතාවය ප්‍රකට වෙන විදිහට නැතිනම් භූතය භූතයේ හැටියට දන්නා බව ඇති වෙන විදිහට කරපු විවරණයක් තමයි අභිධර්මයේ තුල අපිට හම්බෙන්නේ. එතකොට ඒ තුල විශේෂයෙන් බෙදලා දක්වනවා චිත්ත, චෛතසික, රූප සහ නිබ්බාණය කියන කාරණා පිළිබඳව විග්‍රහ කරනවා. එතකොට මේවට කියන සතර පරමාර්ථ ධර්ම කියලා චිත්තචෛසික රූප සහ නිබ්බාන කියන දෙයට. එතනදී අපි මේ සාකච්ඡා කරන්නේ රූපේ කියන කාරණේ ගැන නැතිනම් සතර පරමාර්ථ ධර්මයන්ගේ රූපේ පිළිබඳව ඒ තුළ විස්තර වෙන වඩාත්ම වැදගත්ම දේශනේ තමයි ධම්ම සංගමිත්‍රකරණේන රූපකාණ්ඩය. රූපකාණ්ඩයේ තුලදී අපි රූපේ මේක ආකාරයන්ගෙන් විස්තර කරගෙන ආවා මේ හැම දෙයක්ම පෙන්වන්නේ ඒක විදේන රූප සංගහෝ කියන කොටස තුල. දැන් මේ විදිහට සංග්‍රහ කරගෙන යනකොට සබ්බං රූපං න හේතු අ හේතුකං හේතු විත්‍යුත්තං සප්පච්චයං සංකතං රූපී ලෝකියං සාසවං මේ විදිහට රූපය එකින් එක එකින් සබ්බං රූපං න හේතු. සබ්බං රූපං හේතු විප්‍රයුක්තං. සබ්බං රූපං සප්පච්චයං. සබ්බං රූපං සංකතං. රූපේ එක ආකාරයකින් කියනවා නම් සියලුම රූපය නැහැටි. ඒ වගේම ඒ රූපේ හේතුවිත් යුක්තයි. ඒ වගේම ඒ රූපය සත්‍යච්ඡයයි. දැන් මේ විදිහට කියාගෙන යනකොට මේ එක් ආකාරයකින් කියනකොට මේ ආකාර ගොඩක් එතන සඳහන් කරාට මේ හැමතැනකම අර්ථය අපිට ගැළපිලා එන්න ඕනේ එකම තැනකට. රූපය කියන එකේ පිරිසුදුම එකම අර්ථයකට මේ වචන ගොඩකින් පරයායන් ගොඩකින් අපි කතා කළාට මේ රූපය කියන එකේ සියලු අර්ථය ගැළපීලා අපිට එක තැනකින් එක විදිහකට හසු වෙන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි පහුගිය වතාවේදී දේශනාව තුළ සාකච්ඡා කළා සබ්බං රූපං අචේතසිකං චිත්ත විප්‍රයුත්තං නේව විපාකන විපාක ධම්ම ධම්මං අසංකිරිට සංකිලේශිකං න සවිතක්ක සවිචාරං කියන මේ කාරණා ටික ගැන අපි කතා කළා. රූපේ කියන එක චෛතසිකයක් නෙමෙයි. ඒ වගේම චිත්ත විප්‍රයුත්තං කවදාවත් හිතේ යෙදෙන්නේ නැහැ. මේව විපාකන විපාක ධම්ම ධම්මං විපාක ධර්මයකුත් නෙමෙයි. ඒ වගේම විපාක දෙන ස්වභාවයෙන් යුක්ත නව කර්ම මට්ටමේ ධර්මයකුත් නෙමේ රූපේ කියන එක. ඊට පස්සේ අසංකිරිත්ත සංකිලේශිකං අසංකිරිත්ත කිලුතු නැති ඒ වගේම සංකිලේශිකං කෙලස් ඇති මනසකට රූප දිහා බලාගෙන කෙලස් ඇති කරගන්න හිත උන ධර්මයක් සංකිලේශිකං. ඊට පස්සේ රූපය සබ්බං රූපං න සවිතක්ක සවිචාරං සවිතක්ක සවිචාර ධර්මයක් නෙමෙයි. නැතිනම් තව විදිහින් විතක්ක විචාර සහිත වූවා නෙමෙයි රූපය කියන එක. නැත්තම් තේරෙන විදිහටම ගත්තොත් අපි රූපය කියන එක හිතන්න කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට අපි හිතනවා නම් රූපය ගැන හිතනවා කියලා හිතක් ගැනම හිතයි මිසක කවදාවත් රූපයක් ගැන හිතන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි ඒ විස්තර කරන්නේ යෙදුනේ. අපි රූපේ පැත්තක දාලා හිත හිත ගැනම හිතනවා මිසක රූපයක් ගැන නම් හිතන්නේ නැහැ. ඒකයි අපි කලින් දේශනාවල කතා කරලා තියෙන අපි අම්මා මැරුණා කියලා අඬන තැනක අපි අඬන්නේ අම්මා ජීවත් වුණාට. ඇයි? අම්මා මැරුණ බවය අපි විඳින්නේ අම්මා ජීවත් වෙච්ච කාලය අල්ලලා. ජීවත් වෙනකොට මෙහෙම මෙහෙම සලකපු අම්මා මේ විදිහට ආදරෙන් හිටපු අම්මා මේ විදිහට ඇසුරු කරපු අම්මා දැන් මැරිලා. එතකොට දැන් වර්ණ සතහනෙන් ආවේ නෑ මේ දුක. ඇහැදන්නේ නෑ මේ දුක ගෙනල්ලා දෙන්න. ජීවත් වෙච්ච කාලය ගැන හිතනකොට දැන් තියෙනවද ඒ ජීවත් වෙච්ච කාලේ? ගියපු තත්පරේ ගියා නම් ගියපු තත්පරේ දැන් ගන්න පුළුවන්කම තියනවාද? ගියපු තප්පරේ ආයෙ ගන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට අපි ඒ වුණාට විඳින්නේ මොකද්ද? අපි විඳින්නේ අර ජීවත් වෙච්ච කාලෙම තිබුණු මානසික මට්ටම කියලා Taman Tamanගේ හිත පැත්තම විඳින කම. ඒ වුණාට අපි හිතන්නේ අම්මා ගැන හිතනවා කියලා. හැබැයි අපි කරලා තියෙන්නේ Tamanගේ හිත ගැනම හිතන එක. අම්මා ගැන හිතනවා කියමින් අපි අපේ හිත ගැන හිතලා එතකොට දැන් සවිතක්ක සවිචාර උනේ අම්මා ගැන හිතන මානසික මට්ටම මනස. එතකොට සවිතක්ක සවිචාර මනස අපිට හැම වෙලාවකදීම ගෙනල්ලා දීලා තියෙනවා මොකද්ද? අවිතක්ක අවිචාර වෙච්චි නැතිනම් විතක්ක විචාර යෙදෙන්නේ නැති රූපය ගැන අපිට දැනුමක් ගෙනල්ලා දීලා තියෙනවා සවිතක්ක සවිචාර නාම ධර්මතා ටිකෙන්. හැබැයි රූපේ ඉතුරු නැතුව නැති බවට නොදන්න කම නිසායි ඒ දැනුම අපිට හදලා දීලා තියෙන්නේ. ඒක නිසා අපිට රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ඔය ගතිය ගැන අපිට ඉස්සෙල්ලා හොඳට දකින්න වෙනවා. මොකක් නිසාද මේ කතාව කියන්නේ කියන එක. මේ සවිතක්ක සවිචාරම් කියනකොට මහා හයියෙන් වැස්සක් වහින වෙලාවදී අපිට හම්බෙන්නේ එක දිගට මේ වැස්ස වහිනවා කියලා. පැයක් තිස්සේ වහින වැස්සක්. මේ පැයක් තිස්සේ වහින වැස්සක ඔබ වැස්සයි කියලා කියපු වැහි බින්දුව කොහොමද? එක වැහි බින්දුවක් වෙන් කරලා පෙන්වන්න පුළුවන් කමක් තියනවද? මෙන්න මේ වැහි බින්දුවයි පැයක් තිස්සේ අපිට වැස්සේ. අපිට එක වැහි බිඳුවක් පෙන්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පෙන්වන්න වෙන්නේ නැහැ. පැයක් තිස්සේ වැහපු වැහි බිඳුවක් හැටියට. නමුත් එකෙන් එක නැති වෙලා ගියපු වැහි බිඳු ටික ඇති හැටියට හිතන කම නිසා අපිට පැයක් තිස්සේ ඉඳලා වහින වැස්සක් හම්බෙනවා. අනේ පැයක් තිස්සේ වහින වැස්ස විඳින අපේ මනසට කියනවා සවිතක්ක සවිචාරාං විතක්කන්නේ, ਵਿਚාරන්නේ, හිතන්නේ, දැනගන්නේ පැයක් තිස්සේ ඉඳලා වැටිච්ච වැහි බින්දු ගැන හිතනවා කියලා තමන්ගේ මනසයි. එතකොට ඒ මනසෙන් උපද්දෙන වැස්ස අපි හිතන්නේ එළියේ පැයක් තිස්සේ වහිනවා කියලා. අපිට හැම මොහොතකදීම විතක්ක, ਵਿਚාර දෙක පිහිටලා තියෙන්නේ නාම ධර්මතා පැත්තෙන්, සවිතක්ක, සවිචාර බව. එතකොට රූපය න සවිතක්ක සවිචාරං කවදාවත් සවිතක්ක සවිචාර උනේ නැහැ. මොකද ඒ වැහි බින්දුව වැටුණා ඉවරයි. ඉවර වෙලා ගියපු වැහි බින්දුව ගැන ආයෙ හිතන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආයෙ දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වැහි බින්දුව නම් ආයෙ පේන්නේ නෑ. ඒ වගේ අපිට ඒක විතක්කන්න ਵਿਚාරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. වැහි බින්දුව ඉතුරු නැතුව නැති වුණු තැනක වැස්ස විඳිනවා වගේ ඇහැට පෙනෙන වර්ණ සතහන ඉතුරු නැතුව නැති වුණු තැනක අපි රූපේ විඳිනවා. හැබැයි ඒ රූපය ඇති කරන්න ඇහැ නිරුද්ධ වෙලා ඉවරයි පාට ටික වර්ණ සතහන නිරුද්ධ වෙලා ඉවරයි අපි විඳිනවා කෙන කෙනාගේ මනස. එතකොට දැන් ඔතනදී සවිතක්ක සවිචාර බවට පත් උනේ කෙන කෙනාගේ තිබුණු මානස මිසක හිතෙන්ම උපද්දපු දේ මිසක සවිතක්ක සවිචාරය කිව්වේ රූපේ නෙමෙයි. ඔය හිතේ තියෙන ගතිය රූපෙට බහලා රූපෙ පැත්තට දාලා බලන කෙලෙෂේ තමයි අපිට දුරු කරගන්න ඕනේ. හිතේ තියෙන ගතිය රූපය ආලේප කරලා රූපෙට පතිත කරලා බලන ওই ගතිය තමයි අපිට දුරු වෙන්න ඕනේ. ඔය හිතේ තියෙන ගතිය රූපෙන් බලන්න යන එකත් එක්ක තමයි අපිට නිදෙන්න බැරිකම තියෙන්නේ. ඇයි හැම වෙලාවකදීම හිත විඳින අපි ඒක දානවා රූපෙට. රූපෙ විඳිනවා කියලා හිතන අපිට රූපෙ විඳින්න පුළුවන් විදිහට නැවත ආයතන ටික හදලා දෙනවා. ආයතන ටික හැදුවට පස්සේ ආපහු ආයතන ඇතිකල්ලි ඇහැ ඇතිකල්ලි රූප පේනවාමයි. රූපේ ගැටෙනකොටම නැවතත් ආපහු හිතේ තියෙන gati ටික විඳිනවා හිතේ තියෙන gati ටික නැවත රූපෙන් දකිනවා. ඔය චක්‍රේ කරකින් යනවා කවදාවත් නිදීමක් වෙන්නේ නැහැ. නමුත් කෙනෙක් දැක්කොත් රූපේ ඉතුරු නැතුව නැති වුණා කියන කාරණය ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මෙහි යදා ගන්න ධර්මතා ටික දැක්කොත් එයා මේ චක්‍රේ සිඳා මේ චක්‍රේ සිඳට පස්සේ මේ චක්‍රයට යන්න විදිහක් නැහැ කැරකෙන්න විදිහක් නැහැ භ්‍රමණය වෙන්න විදිහක් නැහැ ඒ චක්‍රේ නතර වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ අන්නේ චක්‍රේ නතර කරගන්න තමයි මේ පදයක් පදයක් ගානේ අපිට කියන්නේ සබ්බං රූපං න සවිතක්ක සවිචාරං සියලුම රූපයේ සවිතක්ක සවිචාර ධර්මයන් නෙමෙයි ඊට පස්සේ ඊළඟ කාරණය සබ්බං රූපං අවිතක්ක ਵਿਚාරමත්තං අවිතක්ක හිතන්නේ නෑ ඒ වුණත් රූපේ ගැන හැසිරෙනවා කියලා කෙනෙකුට හිතන්න පුළුවන් රූපේ ගැන හිතන්න බෑ නමුත් නාම ධර්මයක්ම තමයි අරමුණට ගන්නෙ ඒ වුණාට ඒ සියලු සිද්ධිය හැසිරෙන්නේ රූපය ගැන හිත හිතනේ කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. නමුත් රූපය ගැන හිත හිතයි මේක පවතින්නේ කියලා පෙනුනට අපිට රූපේ ඉතුරු නැතුව නැති තැනක රූපේ නොමැති තැනක හැසිරෙන කමකුයි මෙතන තියෙන්නේ. අපි කිව්වොත් ධිට්ඨියක සතෙක්ගේ රූපයක් ඇඳලා අපි කියනවා නම් මේ එළියේ ඉන්න සතාවමයි ඇඳලා තියෙන්නේ කියලා කියනවා නම් අපි ඇත්තටම කරලා තියෙන්නේ පාට ටිකක් ගාපු එක. ඒ වුණාට අපි කියන්නේ මේ ඉන්නේ සතාමයි කියලා. අපි පාට ටිකක් ගන්න අපි පාට ටිකෙන් සතාව මනිනවා වගේ පාට ටිකෙන් සතාව දකිනවා වගේ අපි හැම වෙලාවකදීම කරන්නේ හිතේ ඇති ගති ටික මත රූපේ අත්දැකීම පතිත කරන එක. ඒ වගේම රූපේ අත්දැකීම මත හිතේ තියෙන ගති ටික පතිත කරන එක. දැන් අපිට වෙනසක් පේන්නෙම නැහැ. ඇඳලා ඉන්නේ සතෙක්මයි කියලා දකින අපිට සතාමයි ඇඳලා ඉන්නේ කියලා දකින අපිට දැන් මේකේ නානත්වයක් වෙනසක් ඇත්තේ නෑ. කෙලින්ම අපිට පේන්නේ එකම තැනකින් දකින්නේ සතාමයි හිතන්නේ හැසිරෙන්නේ සතා ගැනමයි. එතකොට අන්න ඒ වගේ මනසක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන කෙනාට කිව්වා සබ්බං රූපන්න අවිතක්කං. අවිතර්ක වෙන්න පුළුවන්. ඒ වගේම සවිචාරං ඒක උනන්ට ਵਿਚාර සහිතක් නෙමෙයි. රූපය සවිතක්ක විතරක් වෙන්නේ නැහැ විතරක් නෙමෙයි අවිතක්කයි. ඒ වගේම සවිචාරං අවිතර්ක වෙනවා වගේම විචාර සහිත වූවක් විතරක් වෙන්නේ නැවත හැසිරෙන්න පුළුවන්කම ඇත්තේ නැහැ. අවිතක්ක විචාරං රූපය කියන එක හිතන්නත් බැරි අවිචාර ධර්මයක් හැසිරෙන්නත් බැරි ධර්මයක්. එතකොට සියලුම රූපය න සවිතක්ක සවිචාරං න අවිතක්ක ਵਿਚාරමත්තං ਵਿਚාර මාත්‍ර ධර්මයකුත් නෙමෙයි ਵਿਚාර මාත්‍රයක් විදිහට හැසිරෙනවත් නෙමෙයි අවිතක්ක ਵਿਚාරං අවිතක්ක අවිචාරක ධර්මය ඊට පස්සේ ඊළඟ කාරණය සබ්බං රූපං න පීති සහගතං සියලුම රූපය න පීති සහගතං ප්‍රීති සහගත දෙයක් නෙමෙයි ප්‍රීති සහගතයි කියලා කියන්නේ ප්‍රීතිය සහිතයි ඒ වගේම ඊළඟ එක සබ්බං රූපන්න සුඛ සහගතං අපි මේ දෙකම එකට කරලා කතා කරමු. රූපය ප්‍රීති සහගත නෙමෙයි, සැප සහගත නෙමෙයි. මේ තුල බොහොම වටිනා අර්ථයක් කියනවා. අපිට පේන්නේ රූපයම ප්‍රීති සහගතයි, රූපයම සැප සහගතයි. ලෝකේ ඒකාන්ත සැප සහගත රූප, සතුට ගෙනත් දෙන රූප අපිට ලෝකේ තියෙනවා. දරුවෙකුට අම්මා කෙනෙක් ගත්තොත් අම්මා බොහොම සුව එළවන සතුට එළවන රූපයක්. ඒ වගේම අම්මා කෙනෙකුට දරුවෙක් බොහොම සැපදායක සතුටදායක රූපයක්. දැන් පැත්තක ඉඳලා බලන් ඉන්න අපිට පේනවා ඇත්තටම ඒ රූපේ ප්‍රියයි මధుරයි තමයි. ඒ ප්‍රිය මధుර වුණ කම තිබුණේ රූපේ කියලයි අපි හිතන්නේ. නමුත් අපිට තේරෙන්නේ නැතිකම තමයි අපි නොදන්නකම තමයි ඒ සැප සතුට කියන කම දරුව කියලා ඇලෙන කම ප්‍රීතිමත් ගතිය ආවේ ඒ රූපෙන් නම් මේ ලෝකයේ රූප දකින ඔක්කොටම ඇයි ඒක නොයන්නේ අපිට ටිකක් විමසලා බලන්න වෙනවා ඒ දරුවත් එක්ක තරහ කෙනෙක් හිටියොත් අපි අපේ දරුවා ආදරණීය දරුවා කියලා හිතන තැනක රැවටෙන තැනක අර දරුවත් එක්ක තරහ ගත්ත කෙනාට බොහොම අප්‍රසන්න රූපයක් අප්‍රිය අමනාප කෙනෙක් ඉන්නවා. දැන් කාට පේන දරුවද හරින දරුවා. අපිට ප්‍රිය විදිහට මනාප විදිහට අපි කැමති දරුවද හරිම දරුවා එහෙම නැත්නම් අර කෙනාට අප්‍රිය වුණ අමනාප වුණ අකමැති දරුවද හරිම දරුවා. දැන් අපිට පෙන්වන්න වෙනවා කොයි දරුවද හරිම දරුවා කියලා. එතකොට අපිට හරිම දරුවෙක් වෙන්නන්න වෙන්නේ නැහැ. මොකද ඔය රූපය කවදාවත් ප්‍රියමනාප මට්ටමකින් අපි ඉදිරියේ පෙනී සිටියේ නැහැ. රූපේ ප්‍රියමනාප මధుර බවට පත් කරගන්න බව අපිටයි තිබුණේ. අපිට අද අප්‍රියමනාප රූපය හෙට ප්‍රියමනාප වෙන්න පුළුවන්. අද අප්‍රියමනාප රූපය හෙට ප්‍රියමනාප වෙන්න පුළුවන්. ඒ ප්‍රියමනාප බව සකස් කරලා දෙන්නේ අප්‍රියමනාප බව සකස් කරලා දෙන්නේ කෙනකෙනාගේ මනස අනුව. අද අපි අප්‍රිය කරනවා අප්‍රසන්න කියනවා අසුචි අසුචි ටිකක් අසුචිය කියන රූපයක්. නමුත් අපේ කෙලෙස් ටික අසුචි ටික විඳින මනසකටපත් වුණොත්, සලු මට්ටමකටපත් වුණොත් එදාට අපි අසුචි ටිකෙත් ඇලෙනවා. පසුති ටිකක් ප්‍රිය මధుර විදිහට ගන්නවා. අපිට අප්‍රසන්න දේ බල්ලෙක් වගේ සතෙක් ගත්තොත් සමහර විට ඒ සතාට ප්‍රියයි මధుරයි මනාපයි. බුදුරජාණන් වහන්සේ එක තැනකදී දේශනා කරනවා මිල් හේකයා කියලා පණියෙක් ගැන. මේ පණුවා අසුචි වලට හරි කැමතියි. මේ අසුචි ගොඩේ ඉන්න පණුවා අසුචි ටිකක් ලැබෙනකොට ඒකාන්තයෙන් පිනා යනවා සතුටටපත් වෙනවා කියලා උදාහරණයකට ගන්න උපමාවක්. එතකොට මේ නීල්හේකයා වගේ ඒ මට්ටමේ චේතනාවක් ඇති වෙනකොට එයාට අසුචි ටික අද අපි අප්‍රසන්න කරන අසුචි ටික එයාට ප්‍රියමනාප වෙලා පොඩි කාලේ එපා කියනකොට පොඩි ළමෙක් අසුචි ටික අතින් ගන්නවා සමහර වෙලාවට එයාට ඒක අප්‍රියමනාප නෑ හැබැයි අවුරුදු 17ක් 18ක් 20ක් වෙනකොට ඒ ළමයා ඒක සම්පූර්ණම අප්‍රසන්න කරන දෙයක් බවට පත් කරනවා. එතකොට දැන් ඒ රූපය අප්‍රසන්න වුණාද නැතිනම් රූපය ගැන ප්‍රතිචාර දක්වන්න හදන ක්‍රමය තුලින් අප්‍රසන්න බව එයාට ඇති කරලා දුන්නද? දැන් අපිට එතකොට විමසලා බලන්න වෙනවා ඒ අප්‍රිය බව ඇතිකලේ ඒ කෙනාගේ මනස අනුව. එතකොට අද අප්‍රසන්න කරන දේ හෙට ප්‍රිය මනාප බලාපොරොත්තු වෙන දෙයක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අද අපි අප්‍රිය කරන දේ ඒ ප්‍රිය වුණා වගේම අද ප්‍රිය කරන දේ හෙට වෙනකොට අප්‍රසන්න දෙයක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. අද අපි කැමති මේ රූපේ ලස්සනට තියාගන්න මේ හොඳට තියෙන මම කියලා ගත්ත මේ රූපෙට කැමති. එහෙම නැත්නම් බාහිර තියෙන හොඳ රූපයකටත් අපි ඒ විදිහටම කැමති. ස්ත්‍රී රූපයක් හෝ වේවා, පුරුෂ රූපයක් හෝ වේවා අපි කැමති වෙන්න පුළුවන්. එතකොට අපි යම් විදිහකින් දෙවියෙක්ගේ මත්තමකටපත් වුණොත් එදාට අපිට මේ කැමති කියන මත්තමම අප්‍රසන්න කරනවා. දැන් අපිටත් ප්‍රියමනාප විදියට හම්බෙන රූපේ තව කෙනෙකුට අප්‍රියමනාප වෙනකොට කාට පෙනෙන රූපෙද හරිම රූපේ රූපේ පැත්තේ තියෙන්නේ. ඒ රූපේ ඇත්තටම ප්‍රියමනාපද අප්‍රියමනාපද? අපි ප්‍රියයි කියනකොට තව කෙනෙක් අප්‍රියයි කියනවා. අපි අප්‍රියයි කියනකොට තව කෙනෙක් ප්‍රියයි කියනවා. එතකොට මේ ප්‍රියයි හෝ අප්‍රිය බව තීරණය කරලා තියෙන්නේ ගෙනල්ලා දීලා තියෙන්නේ කෙනකෙනා සතු රැස් කරගත්ත සංඛාරයේ පැත්තේ තිබුණ ගති ලක්ෂණ ටිකකින්. ඕක රූපේ ඉඳලා ආපු දෙයක් නෙමෙයි. ඒක රූපේ තිබුණ අනාත්ම ලක්ෂණය. ඒක නිසා රූපේ සැප සහගත රූප ඇත්තේ නෑ. සබ්බං රූපන්න පීතිසහගතං නසුඛ සහගතං කියලා කිව්වා. සැප දුක කියන දේ ලෝකේ ගොඩක් වෙලාවට කෙනකෙනා හදාගෙන ඉඳින දේ. රූප පැත්තෙන් සැප එනවා කියලා දෙයක් ඇත්තේ නෑ. අපි ගත්තොත් සමනීයානි අරඤ්ඤානි යක්ඛන රමති ජනෝ විතරාගා රමිසන්තේනතේ කාම ගවේෂණෝ රමණීයානි අරඤ්ඤානි රමණීය වූ ආරණ්‍යයක් තියෙනවා නම් කැලයක් වනයක් තියෙනවා නම් ඒ වනය ඒ කැලය සාමාන්‍ය ලෝකයා රමණය කරන්නේ නැහැ කැමති වෙන්නේ නැහැ ඒ වනේ ඇලෙන්නේ නැහැ නමුත් විතරාගා රමිෂ්ඨන්ති විතරාගී යතුමන් වහන්සේලා එතන රමණය කරනවා නතේ කාම ගවේෂණෝ හැබැයි ඇත්තෝ කාම ගවේෂණය කරන්නේ උන් කාම ගවේෂණයේ යෙදෙන අය නෙමෙයි ඒ උත්තරමයන් වහන්සේලා කවදාවත් කාමයේ යෙදෙන්නේ නැහැ එතකොට කාමය සහ රමණය කාරණා දෙකක් අපිට විඳින කම සහ විඳින බව තුළ ඇති කරගන්න මට්ටම දෙකක්. අපිට රූපය සැප වෙනකොට වනය සැපසහගත විදිහටම තේරෙනවා නම් සැපසහගත වනය නම් අන්න එතකොට ඒක කාමය. මොකද හිතේ ඇති වෙන ගතිය අපි එළියේ රූපෙන් දැකලා රූපෙට කැමති වෙලා තියෙනවා. ඒක කාමය. නමුත් ඒ ආරම්භය හිතේ ඇති වෙන නිකලස් චේතනාවට හැබැයි ඒ චේතනාව වනේ ඇති කරලා නැහැ. ඒ චේතනාව ලස්සනයි ඔක්කොටම වැඩිය. රහතන් වහන්සේ රමණය කරන්නේ එතනින් ඒසක වනේ රමණය නෙමෙයි. එතකොට ඒක මතක් කළේ බොහෝ විට බොහෝ දෙනා වරදවා ගන්න දෙයක්. ඒ වගේම ඇතම් වෙලාවට ඇතම් අයට තියෙන සංකල්පනාවක් තමයි රහත් වුණාම මේ ලෝකෙ විඳින්න බැරි වෙනවන්ත ලෝකේ අහන ඇහෙන ප්‍රශ්න. එතකොට ඇත්තටම ලෝකෙ රහත් වුණාම විඳිනවද විඳින්න බැරි වෙනවද කියන එක කතා කරනකොට අපිට කියන්න තියෙන ප්‍රශ්නේ වැරදි. ඊට කලින් අහන්න වෙන්නේ ඔය කතා කරන්නේ මොන ලෝකෙ ගැනද? ඔය කතා කරන්නේ කොයි මොහොතේ තිබුණු ලෝකයක් ගැනද? ඔය කතා කරන්නේ ඇහැට පෙනුණු වර්ණ සටහන ගැනද? කනට ඇහුණු ශබ්ද රූපයක් ගැනද? එහෙම නැත්නම් ගන්ධ රූපයක්, රස රූපයක් ගැනද? එමත් එක්කනම් ස්පර්ශයක් ගැනද? අපිට රූපයක් පෙන්වන්න තැනක් නැති වෙයි ලෝකේ රමණීය කරන්න ලෝකයක් පෙන්වන්න තැනක් නැති වෙයි. ඒකෙන් කිව්වේ මොකක්වත්ම නැති හිස් තැනකටපත් වෙලා නෙමෙයි. හැම වෙලාවකදීම යථාභූත ඥාන දර්ශනයක් තියෙනවා කියන තැනකින් නිවන කියලා දකින්න එපා මොකක්වත් නොවිඳින මහා අමුතු තැනකටපත් වෙන දෙයක් කියලා. නිවන කියලා කියන්නේ නුවණින් දැනගෙන ජීවත් වෙන දෙයක. නිවන කියලා කියන්නේ හොඳින් අවබෝධ කරගන්න මානසික මට්ටමකට. මම කියන්නේ ඒක මහත්මේ මගෙන් දවසක් ප්‍රශ්නයක් අහනවා නැත්නම් කතා කරනකොට කියනවා ස්වාමීන් වහන්සේ ඇයි අපි නිවන් දකින්න ඕනේ? ජීවිතේ හැමදේම තියෙනවා නම් හොඳ රස්සාවක්, හොඳ වාහනයක්, දෙයක් තුරක්, ඒ වගේම හොඳට දූ දරුවෝ ටිකක් ඉන්නවනම් ජීවිතේ මේ හැමදේම තියෙනවා නම් ඇයි අපි නිවන් දකින්න ඕනේ කියලා. එතකොට මම කියපු දේ තමයි මට නම් නිවන් දකින්න ඕනේ නැහැ. හැබැයි මට ඕන එක දෙයක්. ඒ තමයි අද මේ මෝඩකමින් ජීවත් වෙන මෝඩකම නැති කරගන්න තියෙනවා නම් මට හොඳට නැති. අද හොඳට තියෙන දේ විඳින්නේ සම්පූර්ණම මම මෝඩකමින්. ලොකු දෙයක් තියෙනවා කියලා විඳුත් අපි විඳින්නේ පින්නතුනේ ඇත්තටම කෙන කෙනාගේ මනස. මනස විඳින තැන අපි දකින්නේ gedara විඳිනවා කියලා. ගෙදර අපේ ලොකු ගෙදර විඳිනවා කියන තැන අපි ඇත්තටම විඳින වේදනාව දිහා බැලුවොත් අපිට ආස්වාදයේ ලැබුණේ ඇහැට ආපු වර්ණ සතහනෙන් නෙමෙයිනේ. ඇහැට ආපු වර්ණ සතහන නම් ආස්වාදයේ උනේ අපිට ගෙයක් හදාගන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳ ලොකු ගෙවල් බල බල හිටියාම විඳින්න පුළුවන්. නමුත් ඒක හරියන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට ගේ කියලා වින්දේ පේන රූපේ නෙමෙයි නම් කයට ස්පර්ශ වෙන එකක් නෙමෙයි නම් අපි ගේ කියලා වින්දේ එතකොට ලොකු ගයක් තියෙනවා හොඳ ගයක් තියෙනවා කියලා එක පුංචිම පුංචි චේතනාවක්. ඒ පුංචිම චේතනාව මේ පේන රූපේ මගේ කියලා ගත්ත කම. එතකොට මගේ කියලා ගත්තේ කොයි රූපෙද? අර ඉතුරු නැතුව නැති වෙලා ගියපු අනිත්‍ය බවට පත්වන රූපය ඇති බවට අරගෙන ඇති බවට ගත්ත මනස මගේ කියලා හිතන ගම නිසා අපිට පේනවා gedara මගේ කියලා ගත්ත කියලා. එතකොට දැන් අපි කැමති ප්‍රිය මනාප වුණ සැපසහගත වුණ ප්‍රීතිය ගෙනල්ලා දෙන මේ gedarට අපි කැමතියි. අපි දන්නේ නැහැ ওই ප්‍රීතිය ගෙනල්ලා දීලා තියෙන Taman Tamanගේ හිත ගැන හිතනකොට කියලා. අපි හිත ගැන හිත හිත සතුටු වෙනවා ඒ ලක්ෂණ ටික අපි දකින්නේ රූපෙන් කියලා. කවුරුත් අහලා ඇති අපි රත්තරන් විඳින මානසික මට්ටම කියලා කියන්නේ. රත්තරන් මාළේ ගොඩක් වටිනවා. රත්තරන් මාළේ ගොඩක් වටින්නේ රත්තරන් ඇඟේ ගෑවෙනකොට අපිට දැනෙන්නේ සැප. රත්තරන් මාළෙට අපි කෙනකෙනා මනසින් සකස් කරලා දෙන වටිනාකම අනුව ඒකේ වටිනාකම හඳුනන විදිහ අනුව අපිට මාළේ වටිනවා. දැන් ඕකේ වටිනාකම තීරණය කළේ කෙනකෙනා මනසින් ඒක වටිනාකම ලබා දෙන ක්‍රමය අනුව. එතකොට අපිට ප්‍රීතිසහගත උනේ සැපසහගත උනේ කෙනකෙනා ඒ රූපය ගැන ඇති හැටියට ගත්ත සංකල්පයේ මිසක කවදාවත් රූපය නෙමෙයි. ඒ රූපයේ ප්‍රීතිසහගත නම් හැමෝටම ඒ රූපය එක සමානව සැපසහගත වෙන්න ඕනේ. පුංචි ළමයෙකුට රුපියල් 5000ක ඔය සතපනයි ටොපියක් හරි සීනි බෝලයක් හරි දීලා කිව්වොත් මේ දෙකෙන් කැමති දෙයක් ගන්න කියලා පුංචි ළමයෙක් අතට දුන්නා. ඒ ළමයා අර සීනි බෝත් සීනි බෝත් බෝලේ අතට ගනී. ඒ වගේම වැඩිහිටියෙකුට කිව්වොත් එයා 5000 කොලේ අතට ගනී. දැන් සීනි බෝලේද වටිනාකම තිබුණේ 5000ද වටිනාකම තිබුණේ. නැතිනම් ප්‍රිය අරමුණ උනේ සීනි බෝලේද 5000 කොලේට. වටිනාකම තියෙන අපේ මනසට 5000 වටිනවා වගේ තේරෙයි. නමුත් ඇත්තම කතාව මේ වටිනාකම ওই දෙකේම තිබුණේ. ඒ වටිනාකම හැම වෙලාවකදීම තීරණය වුණේ කෙන කෙනාගේ මනසේ. 5000 නම් වටින්නේ වටින 5000ට දෙන්න මට ගන්න ඕනේ. නමුත් පොඩි ළමයා අත දැම්මේ සීනි බෝලෙට එයා දැක්කේ ඒ සැප වේදනාව ප්‍රීති සහගත බව එයාට ලැබුණ සීනි බෝතලේ ගත්තොත් ප්‍රීතිය වෙන සීනි බෝලේ ගත්තොත් ප්‍රීතිය ඇති වෙන විදිහට. ඒ වගේම තමයි එයා ලොකු වැඩිහිටිය දැක්කේ 5000 කොලෙන් තමයි වටිනාකම තියෙන එක ගත්තොත් තමයි Tamanට සතුට වෙන්න පුළුවන් කියලා. ඒක නිසා එයා ඒ දේ හෙව්වා 5000 කොලේ අරගෙන සතුට වෙන පැත්තට. දෙන්නම කරේ දෙකක් වුණාට දෙන්නම ඉන්නේ එකම තැන. දෙන්න ගත්තේ දෙකක් වුණාට දෙන්නම ඉන්නේ එකම තැන. ඇයි දෙන්නම එකම තැන කියලා කියන්නේ? සීනි බෝ සීනි බෝලය ගත්ත පුංචි ළමයාත් 5000 කොලේ ගත්ත වැඩි හිටියක්. මේ දෙන්නම ඉන්නේ වටිනාකම රූපෙන් දකින මට්ටමේ. ප්‍රීතිය එන්නේ ඒ රූපේ ගත්තොත්. සැපය එන්නේ ඒ රූපේ ලබා ගන්නවා. සීනි බෝලේට කැමති පුංචි දරුවට සීනි බෝලය නොදී 5000 කොලේ දුන්නොත් ඒ ළමයා අනිවාර්යෙන් අඬනවා. ඒ වගේම 5000 කොලේට කැමති වැඩි හිටියට සීනි බෝලේ දීලා 5000 කොලේ නොදී හිටියොත් වැඩි හිටියට දුක එනවා. දැන් හැමෝම තීරණය කරන්නේ ඒ දුක ආවේ සීනිබෝලයේ ලැබීම හෝ නොලැබීම මත 5000 කුලයේ ලැබීම හෝ නොලැබීම මත කියලා. නමුත් ඇත්තටම ඒ දුක ආවේ ඒක ලැබිලා සතුටු වෙන මට්ටම ආවේ කෙනකෙනා ඒ පිළිබඳව දක්වන මානසික පසුබිමන් කෙනකෙනා ඒ පිළිබඳව දක්වන චේතනා සම්පත්තියන්නේ එතකොට අපිට හැම වෙලාවකදීම අපි වටිනාකම රූපෙන් දැක්කට වටිනාකම කවදාවත් රූපෙන් නම් නියෝජනය කරන්න පුළුවන් කමක් නැත්තේ. වටිනාකම නියෝජනය කරන්න පුළුවන්කම තියෙන එකම එක තැනකින් විතරයි. ඒ තමයි Tamange සංඛාරයේ තුල හිතෙන්ම ගෙනල්ලා දෙන උපද්දන තැනින් තමයි ওই වටිනාකම සහ නොවටිනාකම තීරණය කරන්නේ. ඒක නිසා දැන් මෙහි තියෙන වටිනාකම අනුව සතුටු වෙනකම මෙහි තියෙන වටිනාකම අනුව ප්‍රීති වෙන බව කවදාවත් දෙන්න එපා රූපෙට. අපි විඳින්නේ සෝමනස්සේ සහ දෝමනස්සේ මිසක සැප සහ දුක නෙමෙයි. සෝමනස්සේ දෝමනස්සේ අපි විඳින්නේ සෝමනස්සේ දෝමනස්සේ කියලා කියන්නේ මොකද්ද? හිතට දැනෙන සැප සහ දුක. ඒ දෙක වැඩිපුරම අපි විඳින්න හිතට දැනෙන එකට තමයි සෝමනස්ස දෝමනස්ස කියලා කියන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස කියන ඔන්න ඔය හතරෙන් අපිට විඳින්න පුළුවන්කම තියෙන ඔය හතර ආරම්භය හිතේ හදාගත්ත සෝමනස්සයක් හෝ දෝමනස්සයක් විඳින්න පුළුවන්කම තියෙනවා. ඔය හතරට නම් කරන්නේ නැහැ සෝමනස්ස සෝමනස්සේ හෝ දෝමනස්සේ කියන මට්ටමින් සැප දුක් කියලා ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ රූප ශබ්ද ගන්ධ රස කියන මේ ටිකට නම් කරන්නේ නෑ ඔය හතරට. ඔය හතර ආරම්භය හිතේ කෙන කෙනාගේ රැස් කරගෙන ඉන්න මත්තමානුව සකස් කරගන්න පුළුවන්කම තියෙනවා සැප හෝ දුක. එතකොට ඒක හිත පැත්තෙන් කෙන කෙනා ඇති කරගත්ත දේ. මොකද මම කැමති දෙයකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. එතකොට දැන් ඒ සෝමනස්සය ඇති කරගත්තේ කෙනකෙනා තම තමන්ගේ හිත අනුව. ඒ වගේම තමයි තවත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා අකමැති වෙන කාරණාව ගැන තවත් කෙනෙක් කැමැත්ත ඇති කරගන්න මට්ටමේදී. ඔය කොහෙන් කතා කරත් අපිට සොම්නස් ධම්නස් දෙක පිළිබඳවම හිතේ ඇති කරගන්න පැත්ත විතරයි කතා කරන්න වෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස ගැන කියන හතරෙදි. හැබැයි පොට්ටබ්බේ වෙනස් වෙනවා. පොට්ටබ්බේ වෙනස්. පොට්ටබ්බේ කියන තැන කාය සංපස්සය හැම මොහොතකම කයට ගැටෙන එක සැපනම් සැපසහගත අරමුණක්ම තමයි. සැපසහගත ස්පර්ශය නම් කෙලින්ම සැපේම ගැටෙනවා. සැප දුක කියන එක හිතට දෙන්නේ කයට දැනෙන එක. කෙලින්ම කායික වේදනාව වේදනාවම තමයි. කායික සැපය සැපම තමයි. එතකොට කායික සැප සහ කායික දුක තිබුණා දෙකයි. එතකොට කායික දුකයි කායික සැපයි කෙලින්ම ඇති වෙන්නේ කාය සම්පස්යෙන් මිසක කය සැපයි කය දුකයි නෙමෙයි. එකක් වරදවා ගන්න එපා. කාය සංපස්ව ප්‍රත්‍යයෙන් හදපු ඒ සංපස්සේ පැත්තෙන් ස්පර්ශයේ සැප සහගත වුණා ස්පර්ශයේ දුක් සහගත වුණා මිසක කාය සැපයි කාය දුකයි එහෙම නෙමෙයි. මොකද කයෙන්තරව පොට්ටබ්බයත් පොට්ටබ්බෙන්තරව කයත් පනවන්නේ නැති නිසා ඒක ඉදිරියට අපිට හසු වෙන කොටසක්. එතකොට අපි කතා කර එහෙම සැප සහගත සහ දුක් සහගත බව කෙලින්ම හම්බෙන්නේ කාය සංපස්සේ. හැබැයි අද අපේ මත්තමේදී අපි විඳිනවා සැප සහගත බවත් එක්කම සෝමනස්යත් එකතු කරගෙන කාය සංස්පර්ශය කියන එක සැප සහගත වේදනාවක් අපිට දැනෙනකොට ඒ කාය සංස්පර්ශය පිළිබඳව ඒ දැනෙන වේදනාව අපි අතේ අතට දැනෙන වේදනාවක්, කයට දැනෙන වේදනාවක්, ඔළුවට දැනෙන, ඇඟට දැනෙන වේදනාවක් හැටියට සැපසහගත වේදනාවක් හැටියට දකිනකොට ඒක සෝමනස්සයි. මොකද ඒ කය ඉතුරු ටික ඔක්කොම එකතු කරලා තියෙන්නේ හිතෙන්. අපි හිතමු අතෙන් අනිත් අතක් පිරිමදිනකොට අපිට දැනෙනවා සැපසහගත අරමුණක්, සැපසහගත වේදනාවක් දැනෙන්න පුළුවන්. එතකොට මේ සැපසහගත වේදනාවේදී අපිට දැනෙනවද කවදාවත් මේ අතගාන නැතිනම් පිරිමදින අනිත් අතට දකුණු අතට වම් අත දැනුණද වම් අතට දකුණු අත දැනුණද අපිට දැනුනේ එහෙම කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ අපිට ස්පර්ශයකුයි තේරුනේ අන්නේ ස්පර්ශයක් විතරක් දැනෙන තැනට කිව්වා ඒ ස්පර්ශය සැපසහගතයි එහෙමත් නැතිනම් ස්පර්ශය දුක්සහගතයි ඒ ස්පර්ශය සැපසහගත හෝ ස්පර්ශයේ දුක්සහගත වෙනවා ඒ සැප දුක් දෙක ගැටෙන්න ওই මට්ටමින් විතරයි. හැබැයි තාම අතපය වෙලා නැහැ. ඔය ස්පර්ශයේ ආරම්භය හිතෙන් ගෙනල්ලා දෙනවා මේ වගේ ඇඟක අඩි 5ක් 6ක් උස ඇඟක මේ අතේ මෙතනටයි ස්පර්ශ වුනේ. කියන ටික ඔක්කොම හිතෙන් ගෙනල්ලා දෙන තේ ඇත්තේ ඇඟිලි මේ විදිහට තියෙන මේ හැඩේ අතකටයි මේ ස්පර්ශුනේ කියලා නැත්නම් ස්පර්ශයට හැඩ දැනුන්නේ නැහැනේ එතකොට මෙන්න මේ එකතු කරන ගතියත් එක්ක මේ සැප වේදනාවම නැවත නැවතත් හිතෙන් අරමුණු කර කර විඳිනකොට සැප වේදනාව සඳහා විඳ සෝමනස්සය. දැන් සැප වේදනාවත් සෝමනස්සයත් දෙකම ඇති වෙනවා. නමුත් රාතන් වහන්සේට ඔන්න ඔය සැප වේදනාව දැනෙන හැබැයි සෝමනස්සේ කොටස අයින් කරලා තියෙනවා. ඒ වගේම දුක් වේදනාව විඳින තැනක ඔක ප්‍රශ්නේ තියෙන්නේ සැපේ නෙමෙයි දුක් වේදනාව. දුක් වේදනාව විඳින තැනක එකම දුක දෙපැත්තකින් විඳිනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇතිවෙන වේදනාවක් විඳිනවා. පැයක් තිස්සේ දැනෙන ඔළුව කැක්කුමක් විඳිනවා කියන්නේ. ස්පර්ශයේ මේ මොහොතේ හටගෙන මේ මොහොතේ දැනෙන වේදනාවක් තිබෙනවා ස්පර්ශයේ පැත්තෙන් ඊට පස්සේ තයක් තිස්සේ රිදෙන ඔළුවේ කැක්කුම් තයක් තිස්සේ ඔළුවේ කැක්කුම දැනෙනවා ඒ තයක් තිස්සේ දැනෙන ඔළුවේ කැක්කුමක් වෙනවා දැන් අපිට තයක් තිස්සේ විඳින ඔළුවේ කැක්කුම විඳිනකොට ඒක මානසික වින්දනයක් ඒකට කියනවා දෝමනස්සය කියලා මේ මොහොතේ කයත් පොට්ටබ්බයක් නිසා හටගන්නේ යම් වේදනාවක් එක්ෂණිකව ඇති වෙනවා නම් ඒකට කියනවා දුක කියලා එතකොට දුකයි දෝමනස්සයයි. එතකොට ඔන්න ඔය විදිහට අපිට සැප සහ දුක දෙකකට බෙදලා පෙන්නනවා. එතකොට දැන් සැපයි දුකයි සෝමනස්ස දෝමනස්ස කියන ටික ওই විදිහට ආයතන වලට බෙදාගත්තට පස්සේ රූපේ පැත්තට දාලා බලනකොට රූපේ පැත්ත සබ්බං රූපං න පීතිසහගතං පීතිය ඇති කරන දෙයක් නෙමෙයි කියලා කියනකොට ප්‍රීතිය ඇති කරගන්නේ කොහෙන්ද හැම වෙලාවකදීම හිත පැත්තෙන් ඇති කරගන්න දෙයක් ඒ වගේම සබ්බං රූපං න සුඛ සහගතං සියලුම රූපය සුඛ සහගත වූවක් නෙමෙයි. සුඛ සහගත නෙමෙයි කියනකොට ওই රූපයෙන් සැප ආවේ නැහැ. කාටවත් රූපය කියන එකෙන් සැප විඳින්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. රූපය අරඹය ස්පර්ශ ප්‍රත්‍යයෙන් කෙනෙක් සැප දුක විඳින්න පුළුවන්කම තිබුණාට රූපය කිසිම කලයක සැප දුක ගෙනල්ලා දුන්නේ නැහැ. ස්පර්ශය නිසා කෙනෙකුට සැප දුක විඳින්න පුළුවන්ක වෙනම කාරණයක්. නමුත් රූපයේ සැප සහ දුක කියන දේ ගෙනල්ලා දුන්න දෙයක් නෙමෙයි. එතකොට අපිට එන්න ඕනේ නුවණක්. දැන් සබ්බං රූපං පීතිසහගතං සබ්බං රූපං න සුඛ සහගතං ප්‍රීති සහගතත් නෙමේ රූපය සුඛ සහගතත් නෙමේ රූපය න උපේක්ඛා සහගතං උපේක්ෂා සහගතෝකුත් නෙමේ රූපය එතකොට රූපේ ප්‍රීති සහගත නෙමේ සුඛ සහගත නෙමේ න උපේක්ඛා සහගතං උපේක්ඛා සහගතෝකුත් නෙමේ අද අපිට රූපය හම්බෙන්නේ එක්ක සැප ගේන දෙයක් හැටියට හිතේ ඇති දෝමනස් සෝමනස්ය කියන ගතිය මෙතනදී කතා කරන්නේ නැහැ හිතේ ගෙඩෙන ගතියක් නිසා සෝමනස්සේ කියන එක අපිට තේරෙන්නේ සැපේ කියන එකත් අපිට තේරෙන්නේ රූපේ ඇතුලේ තියෙන දේ හැටියට. නමුත් ওই රූපෙන් කවදාවත් අපිට සැපයක් දනවන්නවත් හිතට සැපයක් ගෙනල්ලා දෙන්නවත් පුළුවන් කමක් නැත්තේ. නැහැ සෝමනස්සයක් ඇති කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. රූපෙට පුළුවන්කම තිබුණේ අනාත්ම ධර්මතාවයක් විදිහට පෙනී හිටින බව කරන්න විතරමයි. ඒ පෙනී හිටින දේ අරඹයා අපි ප්‍රීතිසහගත බව, සතසහගත බව, උපේක්ෂාසහගත බව කෙන කෙනා තුල හදාගත්තලියා. නැතිනම් රූපේ කවදාවත් උපේක්ෂාසහගතුනේ නැහැ. චක්කු විඥාන හිත උපේක්ෂාසහගත වෙන්න පුළුවන්. හැබැයි රූපේ උපේක්ෂාසහගතයි කියන්නේ නැහැ. මොකද ප්‍රීතිය, සැපය, උපේක්ෂාව, සෝමනස්සය, දෝමනස්සය ඔය හැම ගතියක්ම හිතක යෙදෙන ගති විදියට පෙන්වනවා මිසක ඔය ගති ටික යෙදෙන්නේ නැහැ කවදාවත් රූපෙක. ඒ රූපෙක ওই ගතිය යෙදෙනවා නම් අපිට කිසිම කලෙක ওই ධර්මතාවයන්ගේ විරෝධයක් සාක්ෂාත් කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා දැන් අපිට එන්න ඕනේ සබ්බං රූපං න පීතිසාගතං න සුඛසාගතං න උපේක්ඛාසාගතං සියලු රූපයේ පීතිසාගත නෙමෙයි සැපසාගත නෙමෙයි උපේක්ෂාසාගත නෙමෙයි කියන ඔය අර්ථය දැන් අපේ ජීවිතේට සමස්තයක් විදිහට ගැළපිලා පේනකොට අපිට රූපෙ දිහා බලාගෙන සතුට ඇති කරගන්නවා කියනකොට ඒ සතුටට ඉඩ නැති වෙන්න ඕනේ. ඒ වගේම ඒ සතුට වෙන්න පුළුවන් ප්‍රීතිමත් අරමුණක් විදිහට රූපේ පේන්නේ නැති වෙන්න ඕනේ. රුවන්වැලි සෑය මතක් කරගෙන අපි හිත හිත සතුටු වෙන බවට කියන අපිට කුසලයේ රැස් වෙන මට්ටමක් කියලා. එතකොට ඒ කුසලය අපි රැස් කරගෙන තියෙන රූපය අනුව සතුටු වෙන මනසක් නිසා. ඒ කුසලයෙන් අපිට පුළුවන් ලෞකික විපාක ගෙනල්ලා දෙන්න. හැබැයි රුවන්වැලි සෑය ගැන හිත හිත සතුටු වෙන අපිට ඒක ලෞකික විපාකයක් ගෙනත් දෙන්න පුළුවන් කියලා කියන්නේ ඒ රුවන්වැලි සෑය කියන මට්ටමේ අරමුණු විඳින්න පුළුවන්කම අපි ළඟ තියෙන නිසා අපි ඒ අරමුණ සැපසාගත වූවක් කොට දරන නිසා ප්‍රීතිසහගත වූවක් කොට දරන නිසා යම් මොහොතක අපි දැක්කනම් ඇස් සමුවට ආපු වර්ණ සතහනේ රුවන්වැලි සෑය දකින්න බැරි බෑ කියන බවත් ඒ ආරම්භය අපි හිතෙන් උපද්දගත්ත වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්මතා ටිකෙන් ඔසවපු කාරණාවකුයි ඇති බවට හම්බෙන මේ රුවන්වැලි සෑය කියන ගතිය කියලා දැක්කනම් මෙතන වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටිකනේ මේ රුවන්වැලි සෑය කියන බව ඔසෝලා දීලා තියෙන කියන එක දැක්කම අපිට සතුටු වෙන්න ඇති බවට හම්බෙන රුවන්වැලි සෑයක් එළිය හම්බෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැති නිසා එළියේ තියෙන රුවන්වැලි සෑයක් ගැන හිතලා නව විපාකයක් පැත්තට නව කර්ම සකස් කරගෙන විපාකයක් පැත්තට යන්න හේතු ටික ඇත්තෙත් නැහැ. එතකොට ඔන්න ඔය අර්ථයට අපේ මුළු සමස්ත ජීවිතේම යෙදෙනවා එතකොට ඒ තුළ අපිට ලොකු කෙලේශයක් අපි තුළ අඩු වෙනවා. ඒ වගේම සබ්බං රූපං නේව දස්සනේන න භාවනායේ පහතබ්බං. සියලුම රූපය නේව දස්සනේන දර්ශනයෙන් පහකල යුතු දෙයක් එහෙම නෙමෙයි. න භාවනායේ පහතබ්බං භාවනාවෙන් පහකල යුත්තකුත් නෙමෙයි. නේව දස්සනේන පහතබ්බං න භාවනායේ පහතබ්බං. දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව කොටසක් තියෙනවා. දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව කොටසට රූපය අයිති වෙන දෙයක් නෙමෙයි. මොකද රූපය කියන එක දර්ශනයෙන් පහ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රූපයේ ප්‍රහාතව්‍ය වෙන දෙයක් වුණොත් එහෙම කවදාවත් මේ ලෝකේ නිවන සෝපදිශේෂ අනුපදිශේෂ නිබ්බාන කියලා දෙකට බෙදන්න වෙන්නේ නැහැ. මොකද රහත් වුණොත් පිරිනොම් පාන්න වෙනවා. මොකද රූපය කියන එක ප්‍රහාණය කළ යුතු දෙයක් බවට පත් වෙන නිසා. නමුත් රූපය කියන එක ප්‍රහාණය කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. රූපය පිරිසිදු දැක්ක යුතු දෙයක්. එතකොට දර්ශනයෙන් පහකල යුත්තක් කියලා කිව්වේ දර්ශනයෙන් පහකල යුත්තක් නෙවෙයි කියලා කිව්වේ ඒකයි. හැම වෙලාවකදීම දර්ශනයෙන් පිරිසිදු දැක්ක යුත්තක් නිසක රූපය දර්ශනයෙන් පහකල යුත්තක් නෙමෙයි. ඊට පස්සේ න භාවනාවේ පහ තබ්බන් දර්ශන මාර්ගයෙන් එපිට සකදාගාමි අනාගාමි අරහත් කියන උපරි මාර්ග උපරිසංඛ්‍යාත මාර්ගත්‍රයෙන් මේක ප්‍රහාතව්‍ය වූකුත් නෙමෙයි. දර්ශන භූමියෙන් කිය සෝවාන් ඵලයෙන් පහකල යුත්තකුත් නෙමෙයි. ඒ වගේම සකදාගාමි අනාගාමි අරහත් ඵලය කියන භාවනාවෙන් පහකල යුත්තකුත් නෙමෙයි. දැන් දර්ශනෙන් පහකල යුතුත් නැහැ රූපය භාවනාවෙන් පහකල යුතුත් නැහැ කොටින්ම මේ කියන්නේ රූපය ගැන උත්සාහවත් විය යුත්තක් නෙමෙයි. රූපය කියන එක මේ ධර්මයේ තුල ඇත්ත ඇති හැටියට පිරිසිඳ දැක්ක යුත්තක් මිසක යථාර්ථයකින් අවබෝධ කර යුත්තක් මිසක රූපය කියන එක කවදාවත් පිරිසිඳ දැක්ක යුතු මට්ටමකින් කතා කරන දෙයක් එහෙම නෙමෙයි. රූපය පිරිසිඳ දකින්න ඕනේ කියලා කියන්න පුළුවන් රූපය ප්‍රහාණය කළ යුත්තක් කියන එක කියන්න බෑ. මොකද රූපය ප්‍රහාණය කරන්න බැරි කාරණයක් නිසා. අපි හැම වෙලාවකදීම රූපේ පිරිසිදු දැක්විය යුතුයි. එතකොට රූපස් රූප උපාදානස්කන්ධේ නොහට ගන්න බවට යන්න. මෙතන කාරණා දෙකක් තියෙනවා රූපස්කන්ධය සහ රූප උපාදානස්කන්ධය. අපි මේ වෙලාවේදී මේක විස්තර කරලා දීලා තියෙනවා. රූපේ සහ රූප උපාදානස්කන්ධය කියන මේ කාරණාව. රූපස්කන්ධය කියනකොට හැම වෙලාවකදීම ස්කන්ධයේ පැත්තෙන් සත්පුද්ගල බවක් නැතවරුණු යථාභූත ස්වභාවය කියන තැනින් උපාදානස්කන්ධය කියන එක පුද්ගල භාවයෙන් ඇසුරු වෙන පුද්ගල භවෙන් හම්බ වෙන මට්ටමයි. එතකොට ස්කන්ධය ස්කන්ධයේ හැටියට නොදන්නාකම නිසා නැතිනම් භූතයේ භූතයේ හැටියට නොදන්නාකම නිසා අපි පුද්ගල බව ඇති කරගන්නකොට මෙහි අම්මා කියලා උපද්ද ගන්න නාම ධර්මතා ටිකෙන් අපි හැම වෙලාවකදීම රූපය ඇති හැටියට ඔසෝලා ගන්නවා රූපය ඇති හැටියට ඔසෝලා ගන්නවා කියන එක තුල සිද්ධ වෙන දේ තමයි අපිට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන් නව කර්ම ටික සකස් කරගන්නවා කියන එක. මොකද දැන් අපිට අම්මා ගැන හිතන්න පුළුවන් අම්මා ගැන කරන්න කියන දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපිට ඔය අම්මා කියන මට්ටම එළියේ තියනවා කියලා විඳින මානසික මට්ටමක ඉන්න අපිට කිව්වේ නැහැ රූපස්කන්ධය දුරු කරන්න කියලා. රූපස්කන්ධයට හිත තියෙනකොට අම්මව පණවන්න තැනක් නැති වෙනවා. දැන් අපි ඉන්නේ පහනක් දැල් වෙනවා කියන මනසක දැල් වෙන පහනක් තියෙනවා. දැල් වෙන පහනක් තියෙනවා කියන මනසේ ඉන්න අපිට පෙන්නනෝ පහන තියෙන තැන තියෙන යථාර්ථය මොකද්ද කියලා. මේ తත්පරේ තියෙන තෙල් ටිකක් තිරෙත් දැල්ලක් කියන එක මේ తත්පරේම වැය වෙන නිසායි අපිට පහන පේන්නේ. ඒ වැය වෙලා ඉවර වෙනවා කියන තැන මේ පහන ඉවරයි. ඊළඟ తත්පරේට යනකොට අලුත් හේතු ටිකක්. අලුතෙන් පහනක්. ඊළඟ තප්පරයේදී අලුතෙන් දෙයක්. මේ දර්ශනේ පෙන්නකොට මෙයාට පවතින පහනක් තියෙනවා කියන සංඥාවෙන් මනස නිදෙනවා. ඒ වගේ අපිට හැම වෙලාවකදීම රූපේ සත්‍යයක් ඉන්නවා කියලා පෙන්නකොට සත්‍ය කියලා කිව්වේ ඇහැට ආපු වර්ණ සටහනද? ඇහැද? වේදනා ස්කන්ධයේද සංඥාවද සංකාරයේද විඥාණයද මේ එකක්වත් නෙමෙයි නම් මේ ටිකෙන් තොරවද නෑ එහෙමනම් ඔය සත්‍ය කියලා කිව්වේ කොයි වෙලාවෙ හැටාපු වර්ණ සටහනද? අපිට පෙන්වන්න තැනක් හම්බෙන්නේ නැහැ සත්‍යයක්ව. එතකොට අද අම්මා කියලා හදාගත්ත පුද්ගලයෙක් ඉන්න තැනකින් අපිට අම්මා නොහට ගන්න තැනට පෙන්වනවා. රූපස්කන්ධයට හිත තියලා රූප උපාදානස්කන්ධයෙන් නිදෙනවා. අම්මා හැදුන හැටි අද අපිට බලන්න තියෙන උදේ වේ. මේ ස්කන්ධ ටිකක් ඇති තැනක අපි කෙනකෙනා තුළ අම්මා හදාගත්ත හැටි කෙන කෙනා තුළ නාම ධර්මතා ටික නිරුද්ධ වෙනකොට අම්මා නිරුද්ධ වෙන හැටි. පංච උපාදානස්කන්ධයේ උදේවැය. උපාදානස්කන්ධයේ උදේවැය බලනකොට නුවණ පිහිටා හිටින්නේ ස්කන්ධ ටිකක් ඇත්තට. එතකොට අපිට එතන රූපස්කන්ධය හම්බෙනවා. රූපස්කන්ධය හම්බෙනකොට රූපස්කන්ධයේ අම්මව හම්බ වෙන්නේ ස්කන්ධයේ පැත්තෙන් හම්බෙනකොට රූපස්කන්ධේ දරුවෝ හම්බෙන්නේ නැහැ. ස්කන්ධේ විතරක් හම්බෙනකොට අපිට ස්කන්ධ රැවටෙන මට්ටම නැහැ. එතකොට ඒ ස්කන්ධයක් හැම වෙලාවකදීම පවතින රූපයක් තියෙනවා කියලා නෙමෙයි හම්බෙන්නේ. මේ ඇහැට පේන පේනවා කියන කාරණේ තුල එයාට දර්ශනයෙන් පිරිසිඳ දැකලා රූපේ පිරිසිඳ දැකලා. එතකොට සබ්බං රූපං නේව දස්සනේන න භාවනාය පහතබ්බං කියනකොට සියලුම රූපයේ දර්ශනයෙන් හෝ භාවනාවෙන් පහකල යුත්තක් නොවේ කියලා කියනකොට අපිට රූපය හම්බෙන්න බෑ දර්ශනයෙන් පහකල යුතු භාවනාවෙන් පහකල යුතු දෙයක් විදිහට අපි මේ රූපය ප්‍රහාණය කරන්න යන තැනකින් ප්‍රතිපදාව හදලා හරියන්නේ නැහැ. අපිට රූපය ගැන නොහිතා ඉඳලා නිවන් දකින්න බෑ කියන්නේ ඒකයි. ওই රූපය ওই විදිහට නොහිතා ඉඳලා අපි නිවන් දකින්න හදන්නේ රූපය ප්‍රහාණය කළ නිවන් දකින්න හදන පැත්තකට. රූපය තියෙන තැනක ඇති යථාභූත ස්වභාවය පිරිසිඳ දැකලම රූපෙන් මිදිය යුතුයි මිසක රූපේ පිරිසිඳ නොදකනම් රූපේ අනිත්‍ය සාක්ෂාත් නොකරනම් කවදාවත් රූපෙන් මිදෙන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා සබ්බං රූපං නේව දර්ශනේන න භාවනාවේ පහතබ්බං. දර්ශනෙන් පහ කරන්න හදන්නත් එපා. භාවනාවෙන් පහ කරන්න හදන්නත් එපා. හැබැයි පහ කරන්න එපා කිව්වට පිරිසිඳ දකින්න එපා කිව්වේ නැහැ. ඊට පස්සේ රූපේ පිරිසිඳ දකින්න. සියලු රූපය භාවනාවෙන් සහ දර්ශනයෙන් පහකල යුත්තක් නෙමෙයි කියනකොට ඒකෙන් කියනවා එහෙනම් රූපේ පිරිසිදු දැක්ක යුතුයි කියන අර්ථය. එතකොට ඔන්න ඒ කාරණාවට හිත තියන්න රූපේ පිරිසිදු දැක්ක යුතුයි කියන්නේ මොන විදිහට භාවනාවෙන් සහ දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව ටික කියන්නේ මොන මට්ටමකද කියලා හොඳට හිත තියන්න. එතකොට දර්ශනයෙන් පහකල යුතු ටික විදිහට අපි අර ආත්ම දිට්ඨිය ගැන කතා කරපු විදිහේ ඇති වෙන අන්නේ දිට්ඨි ටික අපිට හම්බෙයි දර්ශනයෙන් පහකල යුතු ටික විදිහට භාවනාවෙන් පහකල යුතු ටික විදිහට අපිට එතනින් එහා පවතින අනිත් ධර්මතා ටික අපිට හම්බෙලා තියෙයි භාවනාවෙන් පහකල යුතු බුද්ධංග ධර්මතා විදිහට අපිට මේ භාවනාවෙන් වැඩි යුතු දේ හැටියට දුරු කළ යුතු ආශ්‍රව ටික විදිහට හම්බෙලා තියෙයි. එතකොට හැබැයි රූපය කියන එක මේ දෙකටම අයිති නැති දෙයක්. ඒක නිසා රූපය කියන එක ගැන ප්‍රහාණය කරන පැත්තෙන් හිත තියන්න යන්න එපා. රූපය කියන එක පිරිසිඳ දකින්න පැත්තෙන් හිත තියන්න කියන කාරණාවයි ඒ තුල විග්‍රහ කරන්න යෙදුනේ. හොඳයි එතකොට අද දවසේදී අපි සාකච්ඡා කළා සියලු රූපය න සවිතක්ක සවිචාරං න අවිතක්ක විචාරමත්තං අවිතක්කං අවිචාරං න පීති සහගතං න සුඛ සහගතං න උපේක්ඛා සහගතං කියන කාරණා ටිකත් ඒ වගේම සබ්බං රූපං නේව දස්සනේන න භාවනාය පහතබ්බං කියන මේ කාරණා ටික අපි සාකච්ඡා කළා. එතකොට මේ තුල සමුච්ඡයක් විදියට එකතු කරලා අර්ථයක් ගන්න එතකොට සියලුම රූපය ගැන මේ කතා කළේ එකම අර්ථයකින් ජීවිතේ දකින්න හිතේ යෙදෙන ගති ටික රූපෙන් දකින්න එපා රූපේ යෙදෙන ගති ටික හිතෙන් දකින්න එපා මේ දෙක දෙපැත්තට කරලා බලන්න නාම රූප පරිච්ඡේදයක් කරන්න නැතිනම් දුක්ඛ සත්‍ය පිළිසිඳ දකින්න කියන උපාදානස්කන්ධ නොහත ගන්න බවටපත් වෙන ස්කන්ධ ටික පිළිසිඳ දකින්න කියන මත්තමයි මේ තව පරයයන්ගෙන් අපි මේ කතා කරගෙන යන්නේ එතකොට මේ කාරණා ටිකට හිත තිබ්බහම අපිට අපේ ධර්ම මාර්ගයේ පේන්න ඕනේ අපි වඩන ක්‍රමය හරි කියලා අපිට පේන්න ඕනේ මේ අර්ථය සාක්ෂාත් වෙන බවක් නම් ධර්මයේ තුල අපිට තියෙන්නේ එහෙනම් අපි යන ප්‍රතිපදාව අපේ ක්‍රමය නිවැරදි එහෙම නැත්නම් අපි යන ක්‍රමය අපි වඩන විදිහේ යම් වරදක් අපිට තියෙනවා කියන එක අපිට තීරණය කරගන්න වෙනවා ඒක නිසා මේ කාරණා ටිකට සිහිය සහ නුවණ පවත්වන්න අපි හැම දිනාටම සසර දුකින් මිදෙන මාර්ගය විතරක් දුර හැටියට පෙනෙන එකක් නැහැ. මේ කාරණාව අවබෝධ කරගන්න පුළුවන් නම් හොඳයි. අද දවසේදී අපි දේශනාව මේ වෙලාවේදී අවසන් කරමු. කල්පනා කරගන්න මේ සියලු ආකාරයෙන් අද සිද්ධ කරගත්ත කුසල ධර්මයන් අපි මේ මොහොතේ අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සීල කුසලය අපි හැම දිනාටම අස්තෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසෙන්නම මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ ඒ වගේම මේ සීල කුසලයේ ඉෂ්ඨකාරක යම් දේවගණ සමූහයක් වේ නම් සීල දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා මේ ස්ථාන දිග්විතාදී සීල් දෙවියන්ට මේ පින් අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු උපකාරක ධර්මයක් බවට පත් වේවා කියලා සාදු කියන කවුරු හැම කෙනාටම අමා මහ නිවනින් සැනසෙන්නම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා කවුරු සාදු කියලා ඉන්නම වෙන්න හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි